පැවිද්ද කියලා කියන්නේ නිවන් මාර්ගය. එහෙනම් සම්පූර්ණ නිවන් මාර්ගයට උපකරණ දේශනා තමයි ගොඩාක් බුදු දේශනාව තුළ තියෙනවා. ඒකෙන් අද මම කියලා දෙන්නේ පැවිදි වුණාට පස්සේ පැවිද්දට වැදගත්ම දේශනාව බුදුරන් වහන්සේම නිතර සිහි කරන්න කියපු දස ධම්ම සූත්‍රය. පැවිදි ජීවිතේට ගොඩාක් වැඩගත් පැවිද්දෙක් හැටියට පැවිද්දාගේ සංකල්පය පැවිද්දාගේ හිතවිල්ල මෙන්න මේ කාරණා එක්ක නිරන්තරයෙන් තියෙන්නට ඕනේ. සවැත්නුවර නිදාණය දසීමේ භික්කවේ ධම්මා පබ්බජිතේන අභින්නම් පච්චවෙක්කි තබ්බා. දැන් මේකෙම කියනවා මහණෙනි මෙන්න මේ ධර්මයන් 10 පැවිද්දා නිතර අභින්නම් නිතරම නිතරම ප්‍රතිවේක්ෂා කළ යුතුයි. නිතරම මේ කාරණා ගැන හිතන්නට ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. පැවිද්දා විසින් හිතිය යුතු කරුණු කියලා නෙමෙයි කියන්නේ. පැවිද්දා විසින් නිතර හිතිය යුතු කාරණා. එතකොට මෙන්න මේ කාරණා පැවිද්දෙක්ගේ ජීවිතය තුළ නිරන්තරයෙන්ම කල්පනාවක් හිතිල්ලක් තියෙන්නට ඕන. කතමේ දස මොනවාදේ 10 ඔන්නේ 10 හොඳට අපි අර්ථය ඇතුවම තේරුම් ගන්නට ඕනේ පැවිද්දාට තිබිය යුතු කාරණා. පළවෙනි එක වේවන්නේම්මි අජූපගතෝති පබ්බජිතේන අබින්නම් පච්චේකිතබ්බා. අජූපගත කියන්නේ ඒ තුලටපත් උනා වේවන්නේ යම්මි. විවරණ භාවයට නැත්නම් වෙන් ස්වභාවයට. ඒකට පැවිද්දා කියලා කියන්නේ වෙන් වෙච්ච කෙනෙක්. මුඛෙන් වෙන් වෙච්ච කෙනෙක්ද වෙන් වෙච්ච ස්වභාවයට වෙනස් ස්වභාවයකට පත් වෙච්ච කෙනෙක් කියලා කියන්නේ ගිහි ජීවිතයට හාත්පසින් වෙනස්. එහෙනම් පැවිද්දාගේ කතා කරන කතාව, ක්‍රියා කරන ක්‍රියාව, හිතන සිතුවිලි මේ සියල්ලක්ම ගිහියෙක් හිතන විදිහට ගිහියෙක් කතා කරන විදිහට ගිහියෙක් ක්‍රියා කරන විදිහට ක්‍රියා කරන්න නැති වෙන්නට ඕන. අවිද්‍යාවේ ජීවිතයේ තියෙන සම්පූර්ණයෙන් අන්නේ කාරණාවත් එක්ක විවරණ භාවයටපත් වුණා නැත්නම් විනාශ භාවයකටපත් වුණා එහෙම නැත්නම් වින්විච්ච භාවයකටපත් වුණා එහෙම නැත්නම් දැන් ගිහි ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණයෙන් අලංකාර වෙන ජීවිතයක්. හැබැයි පැවිද්දා කියලා කියන්නේ අලංකාරන ජීවිතයක් නෙමෙයි පැවිදි ජීවිතයේ කෙස් බාන්නේ ලස්සන වෙන්න නෙමෙයි. කෙස් බාන්නේ කැත වෙන්න. ඊළඟට සිවුරු පඳු ගහන්නේ ලස්සන වෙන්න නෙමෙයි. සිවුරු පඳු ගහන්නේ කැත වෙන්න. පාත්‍රය කළු කරන්නේ ලස්සන වෙන්න නෙමෙයි. පාත්‍රය කළු කරන්නේ කැත වෙන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන් වෙච්ච ජීවිතයක් බවට පත්වීමට නැත්නම් වෛවර්ණ ස්වභාවයකින් නැති ජීවිතයක් බවට පත්වෙන දෙයක් තමයි පැවිද්දාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම තියෙන්නේ. අලංකාරයක කටයුතු කරන භාවයක් නෙමෙයි. කියන්නේ අපේ ඇඟ පාවිච්චි කරනකොට සහ අපේ ජීවිතේ අපි හිතන කතා කරන ක්‍රියා කරන මේ සෑම දෙයක් ඔස්සේම අපි තුල තියෙන්නට ඕනේ වින්විච්ච ස්වභාවයක් ගිහියාට වඩා වින් වෙච්ච ගතියක් අපේ ජීවිතේ තියෙනවා කියන කාරණාව නිතර හිතනකොට අර ගිහි සංකල්ප ගිහි සංකල්ප තමයි කියන්නේ ඇත්තටම ගත්තොත් පැවිද්දෙක් ඉන්නේ කෙලෙස් ප්‍රහාණයට. කෙලෙස් එක්ක ගිජු වෙලා ඉන්නවා කියනකොට කෙලෙස් එක්ක යන්නේ මොනවා හරි රැකගැනීමේ අරගලයක් එක්ක. ඒතකොට මේ රැකගැනීමේ අරගලයේ ඉක්මවන ස්වභාවයක් පැවිද්දාට තියෙනවා. ඒතර පළවෙනි කාරණාව තමයි වේවන්හිම්මි අජ්ජූපකත්ව ත්‍රිවර්ණ භාවයට පැමිණියා කියන කාරණාව පැවිද්දා නිතර නිතර සිහි කරන්නට ඕන කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි පරපටිබද්ධා මේ ජීවිකාති පබ්බජිතේන අභින්නම් පච්චවික්කි තබ්බා. පරපටිබද්ධා පර කියන්නේ අනු පටිබද්ධා. අනුන් හා බැඳිලායි මගේ ජීවිතයේ තියෙන්නේ. ඒ කියන්නේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කවුරු හඹනද අනුන් හා බැඳිලා. එතකොට එහෙනම් මේකදී අපිට කරුණු දෙපැත්තක් ගන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් කතා කරන පැත්ත තමයි අපේ ජීවිතයේ සම්පූර්ණ යැපෙන්නේ අනුන් දෙන වගේ. අපි කන්නේ අනුන් දෙන ඒවා. අඳින්නේ අනුන් දෙන ඒවා. බෙහෙත්ෙත් පාවිච්චි කරන අනුන් දෙන ඒවා. එතකොට එහෙනම් අපේ ජීවිතේ හිස් නොවෙන්නට ඕනේ. අනුන් දෙන අනුන් හා බැඳිච්ච ජීවිතයක් එක්ක අපේ තියෙන්නේ පැවිද්දාගේ ජීවිතයේ තියෙන්නේ කියලා නිතර ප්‍රතිවේක්ෂා කරන කාරණාවේදී එයා එයා තුළ ප්‍රවිද්ධා තුළ කෙලෙසයන් ඉස්මතු වෙන්නේ නැතුව හැම වෙලෙම හිත කෙලෙසයන්ගෙන් තොර කරගන්න උත්සාහ කිරීමක් තියෙනවා. මොකද ණයට නැත්තම් කන්නේ ණයට නැත්තම් අදින්නේ. ඒ නිසා අනුන්ගෙන් ලැබෙන කෙනෙක් මම මම අනුන්ගෙන් ජීවත් වෙන කෙනෙක්. මෙන්න මේක නිතර හිතන්නට ඕනේ. අනුන් දෙනේවා පරිභෝග කරන්න සුදුසු වෙන්නේ කෙලෙස් ඉක්මන් ප්‍රතිපදාවෙන් ඉන්නේ නැද්දී? මම තව කාරණාවක් මේකෙදි කියන්න පුළුවන් කියලා කිව්වේ ඒක ධර්මයේ යථාර්ථවාදී භාවයේදී දැන් අනුන්ගෙන් ජීවත් වෙන්නේ කියලා අපි හිතා හිතන කාරණාවේදී අපි කෙලෙස් ඇති කරගන්නේ නැහැ. අපේ ජීවිතේ කෙලෙස් තරහ යන එක ඊර්ෂ්‍යාව, මානය, දැඩිකම, රාගය, එක දෙක කිරීම මෙන්න මේ කාරණා ඇති කර ගැනීම ඉක්මවනවා. ඊළඟට තමයි අනුන්හ බැඳිලා පවතිනවා කියලා කියනකොට සැබෑවටම පැවිද්ද කියන කාරණාව යථාර්ථවාදී වෙන්නේ ගුරුවරයා හා බැඳිලයි. වෙන කෙනෙක් හා බැඳිලයි ජීවිතය යථාර්ථවාදී වෙන්නේ පැවිදි ජීවිතේ. එතකොට එහෙනම් කිසිදු කාරණාවක් ඔස්සේ දැන් ඒ පැවිද්දා සිහි කරනකොට පැවිදි ජීවිතය පිළිබඳව කිසිදු කාරණාවක් ඔස්සේ තමන්ගේ බවක් තමන්ට ඕන විදිහට හිතන බවක් මෙන්න මේ කාරණාවකට ඉඩක් වෙන්නේ නැහැ. ඒතර පැවිද්දා නිතර නිතර සිහි කරනවා නම් අනුන්ගෙන් යැපෙන කෙනෙක් කියන කාරණාව වෙන කෙනෙකුට බන්ධනයක් තියෙනවා කියන්නේ අනුන්ට බැඳිලා තියෙන්නේ කියන කාරණාව මෙන්න මේ කාරණාව සිහි කරනකොට එයාගේ ජීවිතේ Tamanට ඕන විදිහේ කටයුතු කෙලෙස් එක්ක läග ගන්න කාරණාව ඉක්මවනවා ඊළඟට තුන්වෙනි කාරණාව අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්නම් පච්චේකිතබ්බා වෙනස් වූ ආකල්ප වලින් අන්‍යෝමී ආකල්ප වෙනත් ආකල්ප වලින් මගේ ජීවිතයේ තියෙන වෙනත් ආකල්ප ලෝකයේ තියෙන ආකල්ප මම හැම වෙලෙම කියලා කියනවා ලෝකයේ හැම වෙලෙම තියෙන සාධාරණ අසාධාරණ හොයන වැඩපිළිවෙල යහපත අයහපත හොයන වැඩපිළිවෙල මෙන්න මේ විදිහට ලෝකයක් යන්නේ ලෝකයක් පවතින්නේ ලෝකයක් තියෙන්නේ ඔය ආකල්පත් එක්ක හැබැයි පැවිද්දෙකුට ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. පැවිද්දා ඒ ආකල්ප වලින් වෙන් වෙච්ච නිසා තමයි පැවිද්දෝ කියලා කියන්නේ. ලෝකයේ තියෙන සියලු ආකල්ප, ලෝකයා කල්පනා කරන ආකල්ප, අන්නේ ආකල්ප වලින් වෙන් වෙලා යම්කිසි කෙනෙකුට කෙලෙස් ප්‍රහාණයට උපකාර පිණිස කෙනෙකුට ලැබිච්ච වාසනාව පිළිබඳව ඒ ඒකට අදාළ විදිහට කටයුතු කරන එකක් තමයි තියෙන්න ඕන නැත්තේ. දැන් අපි ගත්තොත් එහෙම යමෙක් වැරදි කරත් ලැබුණු අවස්ථාවක් තියෙනවා නම් මේ අවස්ථාවේ පිළිබඳව අපි ඒකිනම් කෙරෙහි අඩු හිතනවට වඩා අපි කල්පනා කරන්නට ඕනේ ඒකිනා කෙරෙහි හැදෙන්නනේ උත්සාහ කරන්නේ. එහෙනම් ලෝකයා දකින්න දේ තමයි වැරද්දක් දැක්කහම නිකා කරලා පහත් කළා කටයුතු කරන එක. වැරද්දක් දැක්කහම සාමාන්‍යයෙන් වැරද්ද පෙන්වන්න ඕනේ. හැබැයි වැරද්ද පෙන්වීම යුතු ආකාරය බුදුරණවහන්සේ දේශනා කරන ආකාරයෙන් පැහැදිලි කරලා පෙන්වනවා. එහෙම නැතුව වැරදි පෙන්ලා හරියන්නේ නැහැ. එතකොට එහෙනම් අපි තුල මේ හැම ආකල්පයක්ම වෙනස් වෙන්නට ඕනේ. එකයි දැන් කොටස් ආකල්ප කොටසක් ඔන්න අපි අනිත් අයත් එක්ක හැදිලා. කොටසක් ඒ අයත් එක්ක නෑ. නෑ එහෙම නෑ. සම්පූර්ණ ආකල්ප වෙනස්. එහෙනම් ආකල්ප කල්පනා කරන කාරණාවල් වෙනස් අනිව් ආකල්පයන්ගේ යුක්තයි කියලා පැවිද්දා නිතර නිතර සීකරන්න ඕනේ. ලෝකේ ජීවත් වෙන විදිහේ ලෝකයා ගත කරන විදිහේ ආකල්ප නෙමේ පැවිදි ජීවිතයේ තියෙන්නේ කියන කාරණාව නිතර හිතන්නට ඕනේ. මොකද නිතර හිතන්නට ඕනේ. නිතර හිතනකොට තමයි ඒ ආකල්ප හැදෙන්නේ, කෙලෙස් ඉක්මවන්නේ, විවරණ භාවයටපත් වෙන්නේ. මේ සෑම දෙයක්ම සිදු වෙන්නේ ඒ විදිහට නිතර හිතනකොට. නැතුව සාමාන්‍ය උහි යන්න දීලා ගත කරාට හරියන්නේ නැහැ. දස ධම්ම සූත්‍රය කියන කාරණාව කටපාඩම් තිබ්බත් ඒක ඒකේ අර්ථය ප්‍රායෝගික කරන්නේ නැත්නම් කටපාඩමක් විතරයි. කටපාඩමක් තියෙන්නට ඕනේ. නමුත් කටපාඩම් කියන එක මන්තරයක් කියලා හරියන්නේ නැහැ. ඒ ආකල්ප අපි කටයුතු කරන්නට ඕන. එහෙනම් ඒ ආකල්ප අපි නිතරම සිහි කරන්නට ඕන. කච්චිනකෝ මේ අත්තා සීලතවන උපවදතිටි පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කි තබ්බා. කිමෙක්ද මගේ මම කියන මගේ මේ සීලය නැත්නම් හික්මීම සිල්වත් භාවය පිළිබඳව තමන්ට උපවාද කරගෙන තමන්ම උපවාද කරනවා තමන් තමන් කරන්නා වූ හික්ීම පිළිබඳව මොනවා හරි කාරණාවක් එක්ක තමන්ම උපවාදයක් ඇති වෙනවා තමන්ටම. මේක නිතර සිහි කරන්න ඕනේ. කියන්නේ තමන් හික්මෙන ක්‍රමය මේ හික්ම මේක වැරදි. නමුත් මඟදි මෙහෙම වුණා කිය කියා තමන් අතින් උපවාදයක් වෙනවද? අන්නේ කාරණාව එහෙම වෙනවද කියලා නිතර සිහි කරනවා. එතකොට මොකද වෙන්නේ? අර හික්මෙන කාරණාව දියුණු කරගන්න යනවා. තමන් හික්මෙන් නැති කෙනෙක් බවට පත් වෙන්නේ නැති වෙනවා. දැන් හොඳට තේරුම් ගන්න මේක හික්මනකොට හොඳට අපි මම විතරම පැහැදිලි කරනවා සම්පූර්ණ හික්මීම තියෙන්න ඕන. එහෙම නැතුව නිකන් අර පදාල්ලගෙන රකින්න එක විතරක් නෙමෙයි. සම්පූර්ණ හික්මීම තියෙන්න ඕනේ. කෙලෙස් කියන්නේ කෙලෙස් ප්‍රහාණය වැඩපිළිවෙලේ හික්මෙන බවකින් යුක්ත භාවයක් ඇති බවක් තමන් තුළ තියෙන්නට ඕනේ. කෙලෙස් ස්වභාවය ඉක්ම වෙන කාරණාවක් නැතුව කෙලෙස් එක්ක දැන් අපි ගත්තොත් පුංචි කාරණාව විතරහයන ඊළඟට මොනවා හරි කාරණාවක් එක ඇලිලා යන මෙන්න මේ කරුණුත් හික්මීමට අයිති. ඒ සිත කය කය වචනේ විතරක් නෙමෙයි කතා කරන්නේ හැම හික්මීමක්ම. ඒකයි අදි අදි සීලය කියනකොට ඒ ගැඹුරු හික්මීම තමයි අදාළ වෙන්නේ. අතුලතම හික්මන ස්වභාවය. ඉතින් ඒ නිසා පැවිද්දාන විතර සීකරන්න ඕනේ. හික්මීම මුල් කරගෙන Tamanට චෝදනාව මම හික්මුන් නැති කෙනෙක් කියලා චෝදනා කරනවද කියලා අන්න නිතර පැවිද්දා සීකරන්නට ඕනේ. පස්වෙනි කාරණාව කච්චි කච්චිනුකෝ මං අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරේහි සීලතෝ න උපවදන් සීති පබ්බජිතේන අබින්හම් පච්චේකි ධම්ම. විඤ්ඤෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලා නුවණ සබ්‍රහ්මචාරීන් වහන්සේලා මගේ මේ හික්මීම පිළිබඳව මට චෝදනා කරනවාද? ඒ කියන්නේ කවුරු හරි තමන්ගේ හික්මීම පිළිබඳව ওই විදිහට හික්මෙන එක හොඳ නැහැ කියලා, ওই කාරණා වැරදි කියලා එහෙම චෝදනා කරනවද? අන්න ඒක නිතර සිහි කරන්න ඕනේ. නිතරම ඒ විදිහට චෝදනාවක් ලැබෙනවා නම් අන්න එතන අපි හික්මෙන්නට ඕනේ. හික්මීම මත නිසා තමයි මේ චෝදනාව ලැබෙන්නේ. ඒක තමයි පස්වෙනි කාරණාව. හයවෙනි කාරණාව ඔන්න තව මතක තියෙන්න ඕන කාරණාව. සබ්බේහි මේ ප්‍රියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති පබින්නම් පබින්නම් පච්චවෙක්කිතත්. සියලුම ප්‍රියමනාප දේවල් වලින් ප්‍රිය දේවල් වලින් මනාප දේවල් වලින් වෙන්වන්න සිදු වෙනවා කියලා පැවිද්දා නිතර නිතර සීකරන්නට ඕනේ. සියලුම ප්‍රියමනාප දේවල් වලින්. ඒ කියන්නේ අපිට තියෙන වස්තු වෙන්න පුළුවන්, පුජ්‍යලිය වෙන්න පුළුවන්, ඊළඟට අසකරණාගේ දිවකය මනසට ගෝචරණ දේවල් වෙන්න පුළුවන්. දැන් කොහොමත් ප්‍රියමනාප දේවල් වලින් වෙන්වීමක් සිදු වෙන කාරණාවක් නේ ධර්මයේ කියන්නේ ප්‍රියමනාප අප්‍රියමනාප සියල්ලක්ම ධර්මය කියන කාරණාවේදී දැන් මෙතන පැහැදිලි කරන්නේ ප්‍රියමනාප දේවල් වලින් වින්වන්න සිදු වෙනවා කියලා. එතකොට එහෙනම් එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? අර ශෝකයේ වැළපීම කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැහැ. එහෙනම් හයවෙනි කාරණාව පෙන්වන්නේ ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන්වන කෙනෙක් මම ඒ නිසා එහෙමයි කියලා නිතර පවිද්දා ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ, සිහි කරන්නට ඕනේ, කල්පනා කරන්නට ඕනේ. හත්වෙනි කාරණාව දැන් මේකෙදි දැන් එහෙම කියලා මේකෙදි කියන්නේ නෑ ප්‍රියමනාපය විසික් කරන්න කියලා. දැන් ඕක පටලව ගන්නවා ඊළඟට. ප්‍රියමනාපය අයින් කරන්න කියලා කියනවා නෙමෙයි. ප්‍රියමනාප දේවල් අපට උපකාරශීලී අවස්ථා තියෙන්න පුළුවන්. එතකොට ඇත්තටම ගත්තොත් ප්‍රියමනාප දේ කල්යාණ මිත්‍රත්වය කියන උපරිම උපකාරශීලීනේ. හැබැයි අපි වෙන් වෙනවා කියන කාරණා නිතර සිහි කරන්නට ඕනේ. එතකොට ඇත්තට දුක එන්නේ නෑ. පස් හත්වෙනි කාරණාව කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සසදායාදෝ භවිස්සාමිති පබ්බදිතේන අබින්නම් පච්චේක්කිතබ්බ කර්මයමයි සුඛීය කොටගෙන ඉන්නේ කර්මයමයි දෑවැද්ද කරගෙන ඉන්නේ තමන් කරන කර්මය කර්මයමයි තමන්ගේ පහළ වෙන ස්ථාන උපත් ස්ථානි කරගෙන ඉන්නේ කර්මයමයි ඥාතිය කර්මයමයි පිළිසරණ යම් කර්මයක් හොඳ හෝ නරක කරන ඒක සමම් පිටිපස්සෙන් මේ දායවැද්ද හැටියට එනවා කියන කාරණා. ඒතොර කර්මය කියනකොට හොඳට තේරුම් ගන්න අපිට අපට තරහ යනවනම්, ඊර්ෂ්‍යා කියනවනම්, මාන්නය තියෙනවනම්, දැඩිකම තියෙනවනම්, රාගය තියෙනවනම්, එකට කරනවනම්, අකීකරු වෙනවනම් මේ හැම එකක්ම ඊළඟට අපි සීලය පිළිබඳව යම් යම් විදිහට අපි තුල කැඩෙනවා නේද? ඒවා ඔක්කොම තරකට අයිති ඒවා ඔක්කොම අපි පිටිපස්සෙන් එනවා. අපි අපි අපි අකීකරු භාවයෙන් තරහෙන් මොනවා හරි කටයුතු කරන ඒක අපට එනවා. යහපත් දේ අපට එනවා. එතකොට එහෙනම් කර්මය දෑවැද්ද කරගෙන ඉන්නවා කියන කාරණාව නිතර පැවිද්දෙක් සිහි කරනකොට ඒකේ නාතින් වැරදි දේවල් වෙන්නේ නැහැ. ඒකේ නාතින් සිදු වෙන්නේ යහපත් දේ. දැන් මේක නිතර සිහි කරන්න ඕන. නිතර සිහි කරනකොට වැරදි දේවල් එයා තුලින් සිදු වෙන්නේ නැහැ. එයා තුලින් නිතරම සිහි වෙනවා මොකද්ද? හොඳ දෙයක්ම කරන්න ඕන කියලා. හිතට හිතට වංචනික විදිහට කටයුතු කරන්න යොමු වෙන්නේ නැහැ. එහෙනම් හත්වෙනි කාරණාව පෙන්වන්නේ කර්මය තමයි දෑවැද්ද ඥාතියා පිළිසරණ මෙන්න මේක නිතර සිහි කළ යුතුයි. අටවෙනි කාරණාව කතම් භූතස්ස මේ රත්ෙන් දිවා වීති පතන් දෙති පබ්බජිතේන අවින්නම් පච්චයකි තබ්බම්. කෙසේද දිවා රාත්‍රී දෙක ගිවිලා යන්නේ කියලා සිහි කරනවා. දවල් රැය දෙක නිකන් කොහේ ගිවිලා යනවද? දිවා රාත්‍රිය දෙක ගෙවිලා යනවා. ඒ කියන්නේ මම දවල් දවල් රෑ දෙකේ කටයුතු කරනකොට මේ දවල් රෑ කටයුතු කරන්නේ මම කෙලෙස් ඉක්මවන ප්‍රතිපදාවක් එක්ක කටයුතු කරනවද නැද්ද? මේක නිතර සිහි කරන්න ඕනේ. දිවා රාත්‍රිය දෙකෙහිම පැවිද්දා විසින් දිවා රාත්‍රිය නිකන් කොහොමද ගත වෙලා යන්නේ කියලා සිහි කරන්න ඕනේ. මොන බාන සිහිය පවත්නවා කියන කාරණාවත් එක්ක මේ දිවා රාත්‍රිය නිකන් අපතේ කියන්නේ දවස අපතේ යන්නේ නැති දවසේ වැඩ කටයුත්තක් වෙන කාරණාවක් කෙරෙන්න ඕනේ. දැන් මොක ගොඩාක් වෙලාවට වෙන දේ තමයි පැවිදි වෙලා කල් ගියාට පස්සේ අන්න නිකන් අපි අපි හරි වගේ තැනකට යනවා. එතකොට මොකද වෙන්නේ? ඕනකම අඩු වුණාම අර ඔහේ ඉන්නවා. දිවා රාත්‍රී දෙක ඔහේ ගත කරනවා. අන්න එහෙම යමු වෙන්නේ නැති වෙනවා. දිවා රාත්‍රී දෙක ඉන්නේ කොහොමද කියලා විතර කල්පනා කරනකොට. නවවෙනි කාරණාව කච්චිනකෝහං ශුඤ්ඤාගාරේ අබිරමාමේති පබින්නම් වබ්බජිතේන අබින්නම් පච්චවෙක්කබ්බා. මොකෙමෙක්ද කෙබඳුද මම හිස්තැන් වල ඇලින්න කැමැත්තක් තියනවද? ඒ කියන්නේ හුදකලා වෙන්න හිස්තැන් වල ඉන්න කැමැත්තක් තියනවද? පිරිසේ ඇලී ගලී ඉන්නවද කැමැත්ත තියෙන නැත්නම් හිස්තැන් වල හුදකලාවේ මගේ ඉන්න කැමැත්තක් තියනවද කියලා පැවිද්දා නිතර සිහි කරන්නට ඕනේ. තමන් තමන් දියුණු කරගත්ත ප්‍රතිපදාවක් පුරු කරන්න පුළුවන් වෙනවා. තමන් හිස් ශුන්‍යාගාරවල වාසය කරනකොට මේකෙන් කියන්නේ කැලේ යන්න කියලා නෙමෙයි කියන්නේ. අපි ඉන්න තැනදී පවා අපිට උපකාර ලැබෙන තැනදී ඉන්න තැනදී පවා දවස ගත කරනකොට දවසේදී අපි උත්සාහ කරන්නට ඕනේ හුදකලාව කියන කාරණාවට යොමු වෙන්න. අන්න එතකොට එහෙම යමුනාට පස්සේ අපට අර පුරුදු කරගත්ත කාරණා හොඳට සිහි කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අවිද්‍යාව නිතර සිහි කරන්නට ඕනේ. ශුන්‍යාගාරයේ අබිරමහාමීති හිස්තැන් වල එන ස්වභාවයෙන් යුක්තයිද කියලා නිතර සිහි කරන්නට ඕනේ. අවසාන කාරණාව අතිලුකෝ මේ උත්තරී මනුෂ ධම්මා අත්තු අලමරේ ඥාන දර්ශනං විශේෂෝ අධිගතෝ සෝහම් පච්චිමේ කාලේ සබ්‍රහ්මචාරී පුට්ටෝ නමංකු භවිස්සාමි සබෙන්නම් පච්චවේක ධම්මා. ඔබට තියෙනව මට තියෙනවද කියලා සිහි කරන්න කියන උතුරු මිනිස් දහම්. උතුරු මිනිස් දහම් කියන්නේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්මය. විශේෂ ඥාන දර්ශනය, විශේෂ අධිගමයන් පත්වෙච්ච දේවල් කියනවා. මගින් අවසාන කාලේ මරණ මංචකයට අවසාන කාලයේදී සබ්‍රහ්මචාරීන් වහන්සේලා මේ ප්‍රශ්න කරනකොට ඔබට තියෙනවද කියලා මේ කාරණාව පිළිබඳව හැකිලෙන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් බලන්න දැන් මෙතන මාර්ගඵල හොයන්න කියන එක නෙමෙයි කියන්නේ තමන් ආධ්‍යාත්මික සැබෑවටම දියුණුද නැද්ද තාමත් කෙලෙස් වගුරෙමද ඉන්නේ තාමත් කෙලෙස් එක්ක යට වෙනවද පොඩි දෙයක් නැත්නම් ගැටෙනවද ඊළඟට පුංචි දෙයක් නැත්නම් මාන්නේ දෙකම එක දෙක කිරීම අකීකරුකම ඉස්මතු වෙනවද මෙන්න මේක නිතර සිහි කරන්නට ඕනේ මොකද හේතුව අපේ ජීවිතේ අපි අර මනුස්සයන්ගේ ස්වභාවයට අතික්‍රමණය කරව. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත හිතන ක්‍රමය වෙනස්. අන්න ඒතකොට ශේෂ්ඨයි. ඊළඟට සමාධි පැත්ත වැඩෙනවා. ඊළඟට සිහිය දියුණු වෙනවා. අපි ඔහේ හිතට එන එන දේවල් කතා කරන්නේ, ක්‍රියා කරන්නේ, ඒකට අනුව අපි ජීවිතය ගත කරන්නේ නෑ. ඒකෙම කටයුතු කරනකොට අන්න තමන් තමන්ට ඕන විදිහේ කටයුතු කිරීමක් නොවන තැනදී අර සක්කාය නිරෝධ ධර්මයට යොමු වෙනවා. එහෙනම් නිතර ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ, නිතර සිහි කරන්නට ඕනේ. මරණ කාලට අවසාන කාලේ කවුරු වරි මගෙන් ඇහුවොත් එහෙම ඔබ උතුරු මිනිස් දහම් මොනවද ලබලා තියෙද කියලා මංකු වෙන්නේ නැහැ. හැකිලෙන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන්න කලින් මරණීය වෙන්න කලින් ජීවිතයේ දියුණුවක් කරා යොමු කරගන්නවා කියලා නෙමෙයි හිතන්න කියන්නේ. එහෙනම් පැවිද්දෙන් නිතර හිතන්නට ඕන ජීවිතයේ හැම වෙලෙම යථාර්ථවාදීව ධර්මයට යොමු කරගන්නවා කියන කාරණා. එහෙම වැඩ කටයුතු කරොත් එහෙම එයාගේ ජීවිතේ කවදාවත් හිස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා අසාමාන්‍ය මිනිසෙක් දැන් උතුරු මිනිත්දාම් කියන්නේනේ මනුස්සරට ඉහළෙව්වා කියන එක ශ්‍රේෂ්ඨව කියනකොට කියන එකනේ. ඒ කියන්නේ එයා සාමාන්‍ය ලෝකේ මිනිස්යන් අතර අසාමාන්‍ය මිනිසෙක් වෙන්නට ඕනේ. හිතන විදියෙන් අසාමාන්‍ය වෙන්නට ඕනේ. කතා ඊළඟට කෙලෙස් එන කාරණාව නැත්නම් අපි ජීවිතේ කටයුතු කරන විදියෙන් අසාමාන්‍ය වෙන්නට ඕනේ. ඒ ධර්ම අවබෝධ වෙනකොට අන්නේ ස්වභාවයටපත් වෙනවා. එතකොට මෙන්න මේ කාරණාවෙන් යුක්තයිද කියලා නිතර නිතර සිහි කරන්නට ඕනේ. එහෙම නැත්නම් තාමාර පහත් තත්වයම තමයි ජීවිතය ගත කරන්නේ. ඉතින් ඒ නිසා උතුරු මිනිස් දහම් <clears throat> පිළිබඳව දැන් ධ්‍යාන සමාපatti උතුරු මිනිස් දහම් තමයි. නමුත් ශාසනය තුළ ඒ කාරණා ලැබුණාය කිව්වට ඒ කාරණා ශාසනය තුල ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ. ශාසනය තුල සැබෑම උතුරු මිනිස් දහම් බවට පත් වෙන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීම, දුක් දේ දුක් වශයෙන් දැකීම, අනාත්ම දේ අනාත්ම වශයෙන් දැකීම. ඒ කියන්නේ සෝතාපන්න වීම. ඊළඟට තමන්ට කොටු වෙච්ච රාමුවක දැක්මක් එක්ක ජීවිතය වාසය නොකරන බව. සක්කාය දිට්ඨිය ඉක්මවන එක. වෙන කෙනෙකුට අවනතව අනුගතව ජීවිතය ගත කරන බව. සක්කාදිට්ඨිය ඉක්මවීම මාර්ගයට යොමු වීම මෙන්න මේ කාරණා තමයි විශේෂයෙන් මේ ශාසනය වැදගත් වෙන කාරණා තියෙන්නේ අන්නේ කාරණා එක්ක ජීවිතය ගත කරද්දී දැන් මම මෙතනදී හොඳට තේරුම් ගන්න ඕනේ කවුරු හරි මම මැරෙන වෙලාවේ ආවොත් මගේ මගපල කියන්නේ එහෙම එකක් නෙමෙයි මගපල කියනවා කියන එක නෙමෙයි තියෙන්නේ කවුරු හරි ඇහුවොත් දැන් බාලකර ගෘහපතිවරුන්ගෙන් එහෙම අහනකොට කියනවනේ ඒ ඇත්ත කියන්නේ මම මෙහෙම කෙනෙක් කියලා නෙමෙයි ඇත්ත කියනකොට මේ ලෝකේ සකස් වෙන දේවල් නිත්‍ය වශයෙන් මට පේන්නේ සැප වශයෙන් පේන්නේ. අන්න වෙනවා ඇත්ත කියනවා කියන්නේ. මගේ සක්කාදිට්ඨිය ප්‍රහාණ මනස ප්‍රතපන්නයි. මම දැන් අනාගත එහෙම එකක් නෙමෙයි. එතකොට දැන් විඤ්ඤූ සම්බ්‍රාහ්මචාරින් වහන්සේලා අහනකොට ඒත් විඤ්ඤූනේ. නුවණති අයනේ. එහෙනම් සංස්කාරයන් නිත්‍ය වශයෙන් නොගන්නා බව සකස් වී සංස්කාර කියන්නේ මොකද්ද? සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නවා කියන්නේ මොකද්ද? කියන්නේ සෝතාපන්න වීම ප්‍රකාශ කරන්නේ තමන්ගේ දර්ශනයත් එක්ක. සකදාගාමී අනාගාමී අරහත්ත්වය ප්‍රකාශ කරන තමන්ගේ දර්ශනයත් එක්ක. එතකොට අන්න ඒ විදිහේ ජීවිතයකට යොමු වෙනට නම් අනිවාර්යෙන් අපි තුල තියෙන්නට ඕනේ ඒ ගුණධර්ම ටික, ඒ හිතන ගතිය මේ මේවා ක්‍රමානුකූලව හුරු කරගෙන යනකොට මම 10 වෙනි කාරණාවනේ පෙන්නන්නේ. ක්‍රමානුකූලව හුරු කරගෙන යනකොට අනිවාර්යෙන් ඒ උතුරු මිනිස් දහම් තරහා යොමු වෙනවාමයි. ඒව හුරු නොකරන තැනදී තමයි උතුරු මිනිස්දාම් කරා යමු වෙන්නේ නැත්තේ. ඒක නිසා හොඳට තේරුම් ගන්න අපි මේ හැම එකම ප්‍රමාණිකුල හුරු කරන්න යමුනොත් අනිවාර්යෙන් උතුරු මිනිස්දාම් කරා යමු වෙනවා කියන එක ඇත්තක්. ඒක බුදුරණවහන්සේගේ ශාසනය වද ශාසනයක් නෙමෙයි. බුදුරණවහන්සේගේ ශාසනය කියන්නේ ඵල සහිත ශාසනයක්. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඊතරවන දැක්ම ලෝකේ අමාරුම කාරණාව තමයි ඊතරවන දැක්ම ඇති කරගන්න. ඒතරුණු දැක්ම ඇති වුණාම ලෝකයේ දෙන කාරණා එක ලැග්ගා. ඒ කියන්නේ ලෝකයේ දෙන කාරණා කටයුතු කරන එක ඒකට තමන්ගේ තැන එන්නේ. අන්න ඒක ප්‍රධාන වෙන්න ඕනේ. එහෙම කටයුතු කරන දෙයක් අපේ ජීවිතේ තියෙනවද කියලා අන්න නිතර නිතර සිහි කරන්නට ඕනේ. මේ ටික තමයි ප්‍රවිද්දා විසින් නිතර සිහි කළ යුතු කරුණු 10 වෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ 10 හොඳට අපි නිතර නිතර ජීවිතය ගැන කල්පනා කරන්නට ඕනේ. ජීවිතය ගැන කල්පනා කරොත් එයාගේ ජීවිතය කවදාවත් විනාශය කරා යන්නේ නැහැ. ඒ ජීවිතයේ සුන්දර පැවිදි ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ ටික තමයි දසධම්ම සූත්‍රයේ පැහැදිලි කරන්නේ ප්‍රවිද්‍යා විසින් නිතර සිහි කළ යුතු කරුණු හැටියට මේ කාරණා නිරන්තරයෙන් සිහි කරන්නට උත්සාහ කරන්නට ඕනේ. එහෙම වුණොත් එහෙම ජීවිතය හරි ලස්සන වෙනවා. ජීවිතයේ කිසි වෙලාවක ලෝකයේ පැත්තට නැඹුරු වෙන එකක් නෙමෙයි තියෙන්නේ. ජීවිතේ සම්පූර්ණයෙන් තියෙන්නේ ඊතරවන දැක්මත් එක්ක යොමු වෙන ගතිය. හොඳයි එහෙනම් මේකේ කරුණුත් එක්ක මොනවද අහන්න තියෙනවා නම් අහන්න. ආස්කර සමහර මේ කර්ම වලට අවසර දාන සුත්‍රයේ ටික දෙදෙනා වයසට මම දැන් මේක ටිකක් කම්ප්ලීට් කරනවා. ඔව් වයසට යනවා. ඇත්තටම මේ කාරණා ගැන හිතන ජීවිතයක් සම්පූර්ණ වෙනකොට හරියට එයාගේ ජීවිතය ඇත්තටම පළසහිත ජීවිතයක් බවට පත් වෙනවා. මහතනන්දලාගෙන් උදාහරණ ගොඩක් මේ ගහේදී කරුණ හා සම්බන්ධයි මේ දේගොල්ලන්ගේ අත්හැරීම ගැන ජීවිතේ තියෙනවා. ඔව්. තේරගතවල ගොඩක් තියෙන කරුණු මේක ප්‍රකට වෙනවා. අනුගමනයේ ජීවත් වෙනවා කියන තැන ධර්මයෙන් එම අනුග්‍රහ කරන පැත්ත මෙහෙමයි ධර්මයෙන් අනුග්‍රහ කරනවා කියන කාරණාව ඇත්තටම බුදුරන් වහන්සේ දේශනා කළා කියනවා තමන්ට සිව්පසින් අපෝපකාර කරන අයට ඇහුම්කන් දෙනවනම් ඇහුම්කන් දෙනසන් කියන්න බෑනේ. ඇහුම්කන් දෙනවනම් එයාලට ධර්මයේ කියන්න කියනවා. ඇහුම්කන් දෙන්න නැත්නම් ධර්මයේ කියන්න බෑ. ධර්මයේ කියන ප්‍රධාන කාරණා ඇහුම්කන් තියෙනවා. නිකන් මෙහෙ පැත්තකට වෙලා ඇස් දෙක පියාගෙන අපේ හිතේ තියෙන දේක් කියවන එක නෙමෙයි ධර්මයේ කියන්නේ. දැන් මම සරල උදාහරණයක් කියන්නම්කෝ. අද අමුද්දසිත පෙන්නලා මමත් මේ සංගතනිකාය හතර අරන් ගියේ මේ ඒක දින සූත්‍රයක් කරන්නේ. එතකොට මේ එකේ කරුණ ලස්සන කරුණක් විග්‍රහ කරන්න. නමුත් ඒක විග්‍රහ කරන්න එතන පිරිසක් ඉන්නව නැත්නම් මම පිරිසක් ඉලක්ක කරගන්නවා. නමුත් එතන පිරිසක් හිටියා. ඉන්නේදී ඒ පිරිසට ඒ කරුණ කිව්වට ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ගිය ගමන් මම පොත පෙරලගත්ත වෙලා තිබ්බොත් කියනවා කියලා. නමුත් ඒ කාරණා නෙමෙයි කිව්වේ එතන ඉන්න පිරිස. ඒ කියන්නේ අහුම්කම් දෙන පිරිසේ අහුම්කම් දෙන ගතියේ ධර්මයේ කියනවා. එහෙම අතෝ ධර්මයේ කියන්න බෑ. ධර්මයක් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනුන්ට උපකාර කිරීම කියන කාරණාව සිදු කරන්න පුළුවන්. එතනදි විතරයි ඒකේ තමන්ගේ හැකියාව තියෙන්න ඕනේ සහ අනුන් එහුම්කන් දීමක් තියෙන්න ඕනේ. අහගෙන ඉන්නවද නැද්ද කියලා අවධානයක් තියෙන්න ඕනේ. නැත්තම් නිකන් අර ඔහේ කියවගෙන තමන් දන්න කතන්දරයක් විතරයි. එහුම්කන් දෙන්න සාමාන්‍යයෙන් මේ කෙනෙකුට ධම්පදයක් දෙන්න ඕන දෙයාගේ වැදගත්කමක් ඉස්මතු වෙන්න ඕනේ. නිකන් අර කයික තන්දරයක් දීලා හරියන්නේ නැහැනේ. එතකොට නම් එයාට යම් ප්‍රතිපදාවක් දෙන්න ඕනේ. එයා ඇහුම්කන් දෙනවද? ඇහුම්කන් දෙනවා නම් එයාට දැන් හිතනවද? ඒක මූණ වලින් පේනවා. <clears throat> මූණ ප්‍රියශීලී කන කට ඇහැ ඔක්කොම යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඒ සියල්ලක්ම අර ඇහුම්කන් කියන්නේ කියන කටෙන් තියෙන නැත්නම් ඇඟවැලි කඩනවා නම් ඈනුම් අරිනවා නම් අකමැත්ත නිතරම ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ ඒ කට්ටිය අකමැත්ත කියන්නේ යාළුවට යන්නේ නෑ. එහෙම අයට බන කියලා වැඩක් නෑ. සමහරවිට අනේ වූ අකල්ප එක් කියලා සීල් කරනවා කියන සාමාන්‍ය මාර්ගයේ ළඟට මේ ප්‍රතිපදා යන අනුව ආකාරය මේ ඇති වෙනවා එතෙන් අනුව ආකාර පැත්තේ කියලා සීල් කරනවා වගේම අනුව ආකාර තියාම කියලා සීල් කරනවා ඒක තමයි ඇත්තටම අනුව කල්පේ යුක්ත වෙනවා කියන කාරණාවේදී ඒ ආකල්ප තියෙන්න ඕන නැත්තම් හරියන්නේ කියන්නේ කොතින්ම ගත්තොත් මේ ලෝකයේ දෙන සාධාරණ අසාධාරණ කියන කරුණු එක්ක ගැට අපි සරල උදාහරණ සරල කතාව ගත්තොත් එහෙම මේ ලෝකයේ ඇත්තටම පුංචි කාලයක් නේ ජීවත් වෙන්නේ මේ මේ ලෝකේ අපිට ඇත්තටම ලෝකේ ඉන්න බෑ එහෙම කටයුතු කරාම ඒ ඒ සමහර අවස්ථාවලදී අපට මේ නූතන යුගය ගත්තාම යම් යම් දේවල් අපි නීති පද්ධති සහ විවිධ දේවල්ටත් වෙන්න ඕනේ. හැබැයි පැවිද්ද කරප ඇතුලෙන් අපතුල තියෙන්නට ඕනේ ඒ ඒ කාරණා අල්ල ගන්න තිබව. දැන් මම සරල උදාහරණ කිව්ව දුරකථනය අපි භාවිතා කරන කාරණා ලෝකයා මෙන විදිහට ඒකට අපි මේ ලෝකයේ තියෙන කරුණු එක්ක අපි නිකන් හේ ගත කරනකොට දැන් අපි ගත්තොත් එහෙම ඇත්තරම කෙනෙක් මම විතරම කියනවනේ කෙනෙක් ඇවිල්ලා සමීප ඇසුරු කරනවා කියන එකයි දුරකථනෙන් ඇසුරු කරනවා කියන එක සම්පූර්ණයෙන් හාත්පසින් දෙකක් නේ සමීප ඇසුරු කරනකොට ඒ ලිංගතු භාවය ඇසුර හරිම සුන්දරයි. එතකොට එහිම ඇසුරු කරන කාරණාවත් එක්ක ඇතරම වෙනස්නේ ආකල්පේ. ආකල්ප වෙනස් කියලා කියන්නේ අපි රොබෝ වෙනවා කියන එකක් නෙමෙයි. ඒකත් තේරුම් ගන්නට ඕන. අපේ අර හිතන විදි වෙනස්. ඇයි හිතන විදි වෙනස් වෙන්නේ වෙන වෙච්ච නිසා. වෙන වෙනා වාසය කරන්නේ. වෙනීමක් කියනකොට හිතන විදි වෙනස් වෙනවා. ගියා ගියා කල්ප වලින් ඒ කියන්නේ ලෝකයේම සිද්ධිය වලින් එතකොට කියන්නේ ආකල්පත් එක්කන එක තියෙන්නේ. ඒ කර්ම දෙකම එකට ළඟලා යනවා. හ්ම්. පළවෙනි කර්මය දෙවෙනි කර්මය වෙනම ස්වභාවයයි ජීවිතේ ආපතේම වෙනම ස්වභාවය ගැන කතා කරන දෙවෙනි එක අන්න බෙදලා මගේ ජීවිතේ තියෙන කියලා කතා කරනවා. ඕලාරික මට්ටමින් ගත්තොත් දෙක එකට එකක් පරස්පරයි වගේ තේනවා. ධර්ම සංඥායන් දෙකක් නෑ ඇතුළේ තියෙන ඒක තමයි පොඩ්ඩක් ඔව් අනුන්හ බෙදලා පවතිනවා කියනකොට අපි ඇත්තටම එකක් තමයි කෙලෙස් ඉක්මවනවානේ එතකොට බය කෙලෙස් එක්ක බය ඇති වෙනවානේ ඊළඟට අතන අපි මම අර අනික් කාරණාව කි ලෝකේ කල්යල මිත්‍රත්වයට බැඳීම කියන කාරණාව. ඒතකොට ජීවිතයේ ඒත් එකනේ තියෙන්නේ. හැබැයි අතන පෙන්වන්නේ වෙන් වෙච්ච විවරණ භාවය. ඒ කියන්නේ ඒ ස්වභාවය නෙවෙයි වෙන් ස්වභාවයකට. වෙනස භාගයටපත් වෙලා ඉන්නවා කියලා කියන කාරණාවේදී ලෝකයේ ගිහියට නැත්නම් ලෝකයේ තියෙන ස්වභාවයත් එක්ක සංකල්ප ගොඩනගා ගන්නයි කියන්නේ. ඒක තමයි ඒකම අනිත් පැත්තෙන් තියෙන අන්‍යෝමයාකප්පෝ කියන කාරණාව. ආකල්පමිය ගිහිගේ නිප්පේනවා කියන්නේ මා ආකල්පය වෙනවා. වෙනස්කමක්. වෙනස්කමක් නිසා ඒ කියන්නේ හරියට නිපුණ. හ්ම්.